ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි 135 වෙනි භාවනා වැඩසටහනේ 3 වෙනි ධර්ම සාකච්ඡාව සඳහායි සෝදානම් වෙන්නේ සදා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න සාදු සාදු <clears throat> අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න මම ආරාධනා කරනවා ලියනගේ මහත්මයාට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට අවසරයි ස්වාමීන් වහන්සේ හොඳයි අද අද ප්‍රශ්න 13ක් ඉදිරිපත් වෙලා තියෙනවා. සියලුම ප්‍රශ්න භාවනාවට අදාළ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මා නවක යෝගිනියක් මි. මම ආනාපාන සති භාවනාව වඩද්දී බොහෝ විට සතිය එකතැන රඳවා ගැනීමට අපහසුයි. මා සිතන්නේ නැත් මා සිතන්නේ නැත්නම් වලට පවා සිතුවිලි දුවයි. නමුත් සමහර අවස්ථාවන්හි සතිය එකතැන විනාඩි 10ක් හෝ පහලවක් රැඳෙයි. සිතට සතුටක් දැනේ. මේ දිනු කර ගැනීමට උපදෙසක් දිනු මැනවි. තෙරුවන් සරණයි. ආනාපාන සති භාවනාව වශයෙන් සඳහන් කරනවා. එතකොට මූල කර්මස්ථානය. දැන් ආනාපාන සතියට එළඹෙන්න කලින් පුළුවන් තරම් සක්මන් භාවනාවෙනුත් සතිය වඩා ගන්න. මොකද සක්මන් භාවනාවේදී අපිට කියන්නේ ආනාපාන සතියට වඩා එකතකින් ක්‍රියාශීලීව සක්මන මේ සක්මනේදී අපිට සතිය වඩා ගන්න හැකියාව තියෙනවා. මොකද අපිට චේතනාපූර්වකව කරන්න යමක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් මුල් අවදියේදී සක්මන් භාවනාවෙන් සතිය Tamanට අල්ලලා දෙන්න. කොහොමද? ඒ කියන්නේ මුලදී අඩුතරමින් අපිටම පියවර 5ක් සතියෙන් ගියා කියලා ඊළඟ පාර උත්සාහ කරන්න පියවර 7ක් සතියෙන් යන්න. ඊළඟ පාර පියවර 10ක් සතියෙන් යන්න. ඊළඟට උත්සාහ කරන්න මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට යනකම්ම අර හදාගත්ත සතිය පෙරලෙන්න නොදී වෙනස් වෙන්න නොදී අඛණ්ඩව කරගෙන යන්න. ඉතින් මේ විදිහට අපි හොඳට සක්මනේදී සතිය හදාගත්තා නම් සතිය පවත්ව ගත්තා නම් ඒ පවත්වගත්ත සතියම කැඩෙන්න බිඳෙන්නේ නැතුව අපි අරන් ආවොත් පරයන්ක භාවනාවට එතකොට පරයන්ක භාවනාවේදී ඊට වඩා සරල ටිකක් අමාරු අරමුණක් වෙච්ච මේ ආනාපාන සතියේ සතිය පවත්වන්න පුළුවන්. මොකද සක්මනේදී අපිට හොඳට මේ කකුලේ ස්පර්ශය දැනෙනවා. පාදයේ ස්පර්ශය දැනෙනවා. එතකොට බොහොම පහසුවෙන් මේ සතිය එතන පවත්වන්න පුළුවන්. එතන එතන වදිනකොට පවත්වන්න පුළුවන්. ඊට අමතරව අපි වම දකුණ කියලා එහෙම නැත්නම් ඔසවනවා තබනවා කියලා මානසිකාරයකුත් කරනවා. දැන් පරයන්ක භාවනාවේදී ඊට වඩා බොහොම සියුම් අරමුණක් තියෙන්නේ. ඉතින් අපි මුලදී සමහරලාවට හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා මානසිකාරය කරන්න පුළුවන්. නමුත් පසු වෙනකොට ඒකත් අතහැරලා බොහොම මේ පිළිබඳව ඒ පිළිබඳව දැනුවත් වීමක් විතරයි කරන්න තියෙන්නේ. ඒ නිසා දැන් එහෙම දැනුවත් වෙද්දිත් අපි තුමු හිත පිට යනවා නම් නැවතත් අර මානසිකාරය ගෙනල්ලා දෙන්න. මානසිකාරය නැවත හඳුන්ලා දෙන්න. මේ කියන්නේ අපිට මානසිකාරය අයින් කරාට පස්සේ ටිකක් දුර යනවා. හොඳින් භවනා කරනවා. හැබැයි නැවතත් සිතුවිලි එන්න ගන්නවා. එහෙමනම් නැවතත් අර අයින් කරව මනසිකාරය නැවත පටන් ගන්න. පටන් අරගෙන නැවතත් හොඳට හිතේ එකලස පැමුණාට පස්සේ නැවතත් මනසිකාරය අයින් කරනවා. ඊළඟට ආයෙත් වැඩේ කරගෙන යනවා. නැවතත් අපි තුමු හිත පිට ගියා නම් නැවතත් මනසිකාරය හඳුල්ලා දෙනවා. නැවතත් කරගෙන යනවා. මේ විදිහට අර එකාතකින් මේ මුලදී ටිකක් වැටි වැටි තමයි නැගිටින්න තියෙන්නේ. හැබැයි පස්සේ හොඳට මේකේ අපි ගෙනල්ලා තියනකොට තියනකොට සිතටම තේරෙනවා මේ ආනාපාන සති අරමුණේ තියෙන නිස්කලංක භාවය. සතුට හිතටම තේරෙන්න ගන්නවා. ඒකේ රසය සිතටම හඳුනා ගන්නවා. එතන ඉඳන් ඇත්තටම ටිකක් පහසුයි. මොකද Tamanට තේරිලා තියෙනවා මේ ආනාපාන සතියේ තියෙන සතුට, සැහැල්ලුව. ඒ අවස්ථාවේදී හිත පිට ගියත් අපේ අපි බලෙන් ගෙනල්ලා තියෙන දෙයක් නෑ හිතම ආපහු එනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. හැබැයි මුලදී අපි නැවත නැවත අපි විසින්ම ගෙනල්ලා තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් වැඩේ කරගෙන යන්න මේක මේ පුරුදු කරනකොට මේ කාරණාව තව තව හොඳට ප්‍රත්‍යක්ෂ වේවි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවතර ස්වාමින් වහන්ස මා භාවනාවට තරමක් ආදුණෙක්මි. ආනාපාන සතිය වරන් ඇතුළේ මේ පිළිබඳ මේ පිළිබඳව යම් තරමක වැටහීමක් ඇත. සතිය විනාඩි 10ක පමණ කාලයක් හඳවා ගත හැක. ඉන්පසු සිත විසිරියයි වරහන් වහලා ආනාපාන සතිය තව ඉදිරියට දියුණු කරගෙන යාමට කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. එච්චර විස්තර නැහැ. අපි තව ටිකක් ඉස්සරහට ඊළඟ ප්‍රශ්නට යමුකෝ මේ මම හිතන්නේ කලින් කියපු උත්තරේම තමයි ඉතින් මෙතෙන්ටත් දෙන්න වෙන්නේ. මුලදී ටිකක් හිත පිට යනවා. ඒක කියන්නේ ඒක කිසිම කියන්නේ වරදක් නැහැ. මේක හිතේ ස්වභාවය. ඉතින් අපි ඔය ගැන දිගින් දිගටම පසුතැවෙන්න ගත්තොත් ඒ පසුතැවීමත් තවත් මේ බාධාවක් වෙනවා. ඒ නිසා හිත පිට ගියා ප්‍රශ්නයක් නෑ. දැන් අපි යම් අවස්ථාවක දැනගත්තා නම් හිත පිට ගියා කියලා ඒ අවස්ථාවේ ගන්න අරමුණට. එතන ඉඳන් සතුටින් කරගෙන යන්න. දැන් අපි අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපේ හිතනවා මේක මුල ඉඳන්ම අරමුණේම තියෙයි කියලා එක්තරා අන්දමක මේ විශ්වාසයක් තියෙනවා. නමුත් එහෙම පැවැත්මක් නැහැ. හිත නිරන්තරයෙන්ම වෙන වෙන තැන්වල දුවන්නයි බලන්නේ. හැබැයි ඒ අතරෙත් අපි උත්සාහ කරනවා නම් මේ අරමුණේ තියන්න අපිට උමනා අරමුණේ තියන්න අපිට එතකොට අර අනවශ්‍ය බලාපොරොත්තු හරහා එන මේ ධම්නස දුර වෙලා යනවා. මොකද අපි ඕනට වඩා මේකේ බලාපොරොත්තු තියාගත්තොත් ඒකත් බාධාවක්. නිසා බොහොම සරලව පුළුවන් පට්ටමින් කරගෙන යන්න. එතකොට ටික ටික ටික ටික මේ අපේ කිරීම හරහා, මේ යෙදීම හරහා ශක්තිය ගොඩනගෙනවා. ගරුතර ස්වාමින්වහන්ස ආස්වාස ප්‍රස්වාස කරගෙන යාමේදී එය සිහින්ම යන විට වෙනස් සිතුවිලි ඇතිවේ. ඒ වෙනුවට කයේ වේදනාවල් ගැන සිත යොමු කිරීම සුදුසුදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමින්වහන්සේට මේ භවයේදී නිවන් අවබෝධ වේවායි පතමි. දැන් මේක නොකල යුතු දෙයක්. මොකද දැන් අපි ආනාපාන සති අරමුණ හොඳට අපි ඒ අරමුණේ හිත තියාගෙන ඉඳීම නිසා භාවනාවේ එක්තරා දියුණුවක් නිසා තමයි දැන් මේ අරමුණ හොඳට සියුම් වෙන්නේ. අපි අරමුණ සියුම් වෙනකොට ඒ සියුම් බව තුල හිත පවත්වන්න බැරුව අපි කයේ දැනෙන වේදනාවන්ට අරමුණ මාරු කරොත් ඒක මේ අර භාවනාවේ ඉදිරිය ගමනට බාධාවක්. ඒ නිසා දැන් يعني කලින් තිබුණ හොඳට පැහැදිලි අරමුණක් තිබුණා. දැන් ටික ටික ටික ටික මේ අරමුණත් සියුම් වේගන යනවා. ඒ සියුම් වේගන යනකොට ඒ සියුම් අරමුණේ සතිය පවත්තන එක පවත්වන එක කලින්ට වඩා අමාරුයි. ඉතින් මේ මේ මේ අවස්ථාවේදී ඒ සියුම් අරමුණේ සතිය පවත්වන්න තමයි පුරුදු වෙන්න තියෙන්නේ. ඒක තමයි අභිෝගය වෙන්නේ. ඒ නිසා අරමුණ මාරු නොකර සියුම් අරමුණෙත් නිදාගන්නෙත් නැතුව සතිය පවත්වන්නයි තියෙන්නේ. නින්ද ඔව්. ඔව්. අන්න බලන්න. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. හරි. ස්වාමීන් වහන්සේ ගාල්ලේදී ස්වාමින් වහන්සේ කෙනෙක් දේශනා කරා ඔය සිහින්ව යනකොට කයේ වේදනාවල් ගැන ටිකක් හිතන හිතන්නේ. මෙහෙමයි. දැන් ඒ කියන්නේ අපිට වේදනාවට බහින්න පුළුවන්. නමුත් දැන් හිතලා බලන්න දැන් ඊටාම සියුම් දෙයක් කපන්න තියෙනකොට අපි හොඳට පිහියක් මුවත් තියාගන්නවා. හිතලා බලන්න දැන් පිහිය මොට්ට අවස්ථාවේදී අපි ඉක්මනට මේක අපිට හදිස් වෙලා මේක කපන්න ගියොත් එහෙම ඒ තරම් සාර්ථක නැහැ. ඒ වගේ තමයි දැන් මේ ආනාපාන සති අරමුණ කියන්නේ අපේ මේ සතිය කියන ඉන්ද්‍රිය ධර්මය දිනු කරගන්න තියෙන නිකන් මෝහත් ගල වගේ දෙයක්. දැන් මේ ආනාපාන සතියේ අතුල්ල අතුල්ල තමයි මේ සතිය මෝහත් කරගන්නේ. ඉතින් අපි කලබල නොවි මේ දේ හොඳට කරගත්තට පස්සේ අපිට පුළුවන් ඊටාම සියොම්ව අදාළ තැනට හිත යොදලා මේ දේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ එකපාරටම අතෙන්ට යන්න කලබල වෙන්න එපා. අනිවාර්යෙන් එතෙන්ට යනවා. හැබැයි මේක ඉස්සෙල්ලා හදාගෙන ඉන්න. කලබල නොවි හොඳට සතිය තියුණු කරගෙන Tamanට ඕමනා තැන සිහිය පවත්වන්න තරම් හැකියාව එන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි තුමු නාසිකාග්‍රේ සිහිය පවත්වන්න ඕන නම් නාසිකාග්‍රේ සිහිය පවත්වන්න පුළුවන්. කයේ දැනෙන වේදනාවක සිහිය පවත්වන්න ඕන නම් එතන සිහිය පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ හිත ගාන්ට Tamanට ඕමනා ඕමනා තැනට යොමු කරමින් එතන එතන සිහිය පවත්වන්න පුළුවන් සත්‍යයක් එනවා. අපි එතෙක් පොඩ්ඩක් ඉවසීමෙන් මෙතනම සතිය පවත්වන්න උත්සාහත් වෙන්න ඕනේ. මොකද මෙතන තියෙනවා සතියට රැඳිලා ඉන්න අරමුණක් තියෙනවා. ඒ අරමුණත් බොහොම ලස්සනට විකාශනය වෙමින් බොහොම ලස්සනට ඒක ඒ ඒ අවස්ථාවන් පසු කරමින් අර ඒ සතියේ ඒ ඒ තියුණු මට්ටම් වලට අපිට ළඟා වෙන්න අවස්ථාව සලස්සලා දෙනවා. ඒක මේ ආනාපාන සතියේ තියෙන බොහොම කියන්නේ මේ බොහොම මේ ආනිසංශයක්. ඒ නිසා අපි කලබල නොවි මේ ආනාපාන සතිය යොදා ගන්න ඕන මේ සතිය හොඳට මුවහත් කරගන්න. ඒ මුවහත් කරගත්ත සතියෙන් ගන්න අපිට පුළුවන් ඊළඟට හොඳට නිරීක්ෂණයන්ට භාවිතනය කරන්න. අපි කලබල වෙලා ඉක්මනටම මේ වේදනාවන් නිරීක්ෂණය කරන්න ගත්තොත් අර අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ හොඳයි. කියන්නේ. මේ සම්බන්ධවමයි මේ දැන් සම්පූර්ණයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස සංසිඳිලා නිතරම නිතරම එහෙම සංසිඳිලා අරමුණක් නැතුවම භාවනාවේ හුඟක් වෙලා ඉන්න අවස්ථාවලදී වේදනාවල් සිතිවිලි එක එක જાති දැනෙනවනේ එතකොට වුණත් වේදනාව සිහිපත් කරන එක හොඳ මෙනෙහි කරන එක ඒක ඒ කියන්නේ ඇත්තනම දැන් භවනාව යන අතානුව තමයි කියන්න වෙන්නේ. දැන් අපි හිතමු මුල් අවස්ථාව කියලා. දැන් අපි හිතමු ආරම්භක යෝගියෙක් මුල් අවස්ථාවේ යා දැන් ඔන්න සතිය හඳුන්ලා දෙනවා. දැන් අමාරුවෙන් ඔන්න හුස්ම රැලි කීපයක් බලනවා. දැන් ඔන්න ටිකක් ආනාපාන සතියෙන් ඔන්න සතිය හැදීගෙන එනවා. ඒ අවස්ථාවේදී ඔන්න වේදනාවක් දැනෙනවා. එතකොට ටක් ගාලා වේදනාවට මාරු කරන්න ගියොත් වැරදි. නමුත් අපි හිතමු යම්සි කෙනෙක් ඉන්නවා සෑහෙන කාලයක් තිස්සේ මේ දේම හොඳට වඩලා දැන් හොඳට සතිය ගැන දන්නවා. සමාධියක් ගැන දන්නවා. හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ හොඳ භාවනාව පිළිබඳ දැන් දැනීමක් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් හඳුනනවා. ඊළඟට දැන් ආස්වාස ප්‍රස්වාස හොඳට වෙන් කර ගන්නවා. ආස්වාසයේ මුල හොඳට දන්නවා, මැද දන්නවා, අග දන්නවා. සමහර ලාවට මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර තියෙන මේ හිඩස හොඳට දන්නවා. දැන් මේ ඔක්කොම අදියර පහු කළා යන්නේ. එහෙම ගිය කෙනා හොඳට දැන් මේවා බලාගෙන බලාගෙන ඉන්නකොට අන්න අර හිඩස හොඳට පැතිරිලා අරමුණකින් තොර ස්වභාවයක හිත පවතිනවා. ඒ අවස්ථාවේදී අපි කෙලින්ම වේදනාවට මාරු කරොත් ඒ එක පැත්තක්. ඒ කියන්නේ අපි අරමුණකින් තොරව එහෙම නැත්නම් සියුම් අරමුණේ හොඳට ඒක රාශී කරගෙන පවත්වන්න පුළුවන් වුණාට පස්සේ ඊළඟට කයේ දැනෙනවා නම් යම් උණුසුම් සිසිල් ස්වභාවයන් කම්පන චංචල ස්වභාවයන් ඒ දැනෙනවා නම් එතෙන්ට දාන්න පුළුවන්. එතනින් ධාතු මනසිකාරයේ පැත්තෙන් භවනා වඩන්න පුළුවන්. ඊළඟට අපි හිතන ඕකත් සෑහෙන කාලයක් කර කර ඉන්නකොට අරමුණකින් තොර ස්වභාවයක හිත පවත්වන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ අවස්ථාවේදී අපි නැවත නැවත වේදනාවන්ට දාන්න ගියොත් අර ඒ පැත්තෙන් යන ගමන ඇන හිටිනවා. හැබැයි මේ කොයි දේත් වරදක් නැහැ. ඒ කියන්නේ මේ කොයි දේනොත් සතිය දියුණු වෙනවා, සමාධිය දියුණු වෙනවා, මේ අවශ්‍ය කරන ධර්මතාවයන් දියුණු වෙනවා. දැන් අපි මේ අවස්ථාවේදී අපි උත්සාහ කරන්නේ මේ අරමුණකින් තොරව පවත්වන සතිය දියුණු කරන්න නම් එතෙන්දී අපි අර වේදනායන එන හැම වාරයක් පාසා එතෙන්ට යමු කළොත් වැරදි. හොඳයි. තේරුම් සරණයි. ගරු ස්වාමින්වහන්සේ මම පරයන්ක භාවනාවේ යෙදී සිටින විට මට ඊතා තදබල හිසරදයක් ඇතිවේ. මීට කලින් මට මෙවැනි තත්ත්වයක් ඇති නැත. මේ භාවනාව නිසා ඇතිවන තත්ත්වයක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. කාරණිකව පැහැදිලි කර දෙන මෙන් මම ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සැප ලැබේවා. පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ මේ කොයි කාලේ ඉඳන් ආපු ප්‍රශ්නයක්ද නැත්නම් මේ අද ඊයේ ආපු එකක්ද? පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඇති වුණු එකක් මේ කොච්චර කාලයක් වෙනවද? දැන් මේ දවස් 3ක්. ආ ඒ කියන්නේ මේ අද මේ පාරමයි පටන් ගත්තේ. ඔව් මම කලින් සිල් සමාදන් වෙනකොට භාවනා කරනවා ඒව කරනකොට නම් ඇති වුණේ නැහැ. ඔව්. මේ தත්ත්වයට ඇති වුණේ මෙහෙදී. එතකොට <laughs> මෙහි ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. <laughs> එතකොට මේ සිල් සමාදන් වුණාම මොනවද කරන භාවනාව? කරනවා බුදුගුණ භාවනා කරනවා. ඔව්. දැන් මේ මෙහෙදි තමයි ආනාපාන සතිය උත්සාහ කළේ. ආනාපාන සතිය වැඩියෙන්ම වැඩිය මෙහෙදි. පටන් ගත්තේ මෙහෙදි. ඔව්. මෙහෙදි දැන් එතකොට ම්ම් ඒ කියන්නේ හුඟා ව්‍යායාම කළා. හුඟා උත්සාහයෙන් මෙතන බලන්න උත්සාහ කරනවද? මම උනන්දුවෙන් කරනවා ඉතින්. ඒක උනන්දුව වැඩිලා වගේ තියෙන්නේ. <laughs> මොකද අපි කියන්නේ අපිට මේක ආනාපානය කියන්නේ ආස්වාස ප්‍රස්වාසය අහු නොවිත් අපි බොහොම දැඩි වීරයකින් මේ මේ හිස ප්‍රදේශයේ නැත්තම් මේ ඇහැ ප්‍රදේශයේ මෙතන හිත රඳවන්න ගත්තොත් ආයාස කරයි. එතෙන්දී පොඩි ආතති ස්වරූපයක් එන්න පුළුවන්. ඒ නිසා මුලින් කයට හොඳට හිත යොදාගෙන හිටියද? ඒ කියන්නේ ඉන්න ඉරියව්වේ දැන් Tamanට තේරෙනවානේ දැන් වාඩි වෙලා ඉන්නකොට මේ පාද ස්පර්ශ වෙනවා හොඳට මේ කොට්ටේ පැදුරේ නැත්තම් පාද ස්පර්ශ වෙනවා. ඊළඟට අත් දෙක මෙහෙම තියන් ඉන්නවා මේ අත් දෙක එකට වදිනවා දැනෙනවා. ඒ වෙයි හොඳට සිහිය පවත්වන්න පුළුවන්ද? පුළුවන්. එතකොට මේ කය තුල හොඳට හිත හසුරවන්න. කය තුල හොඳට හිත හසුරවන්න. කය තුල හොඳට හිත හසුරවලා කයේ යම් ඒ කියන්නේ හොඳට හිත gedarawa වගේ දැනුණට පස්සේ ඒ කියන්නේ කය තුලම දැන් හිත පැවතිනවා. දැන් එළිය දුවන්නේ නැහැ, අතීතයට යන්නේ නැහැ, අනාගතයට යන්නේ නැහැ, අරයා මෙයා ගැන හිතන්නේ නැහැ. හැබැයි මේ කය තුලම දැන් හොඳට හිත පවතිනවා. අන්න ඒ අවස්ථාවේදී බලන්න කියන්නේ ඕනට වඩා ආයාසයක් යොදන්න නැතුව ඕනට වඩා ශක්තියක් වීරයක් යොදන්න නැතුව බලන්න නාසිකාග්‍රේ ප්‍රදේශය තුලට පොඩ්ඩක් අවධානය යොමු කළා තමන් හුස්ම ගන්න එක හුස්ම හෙළන එක දැනෙනවද කියලා. මේක නිකන් අර හොරෙන් වගේ බලන්න ඕනේ. එහෙම නැතුව ඕන්ට වඩා මේ ඉලක්ක කළා S2 මේ තද කරගෙන මේක බලන්න ගියොත් මේ ආයාස කරයි. එතකොට ඔළුවේ කැක්කුම් ආහාරමේ මතුවෙන්න පුළුවන්. ඒ දේ අහුවෙන්නේ නැත්නම් ආනාපාන සතිය අහුවෙන්නේ නැත්නම් පිම්බීම හැකිලිම ක්‍රමයට යොදන්න පුළුවන්. මොකද පිම්බීම හැකිලිමේදී ඔය කිසිසේත්ම හිස හා සම්බන්ධ සංකීර්ණතාව මතුවෙන්නේ මොකද පිම්බීම හැකිලිම භාවනා ක්‍රමයේදී තනිකරම අපේ අවධානය තියෙන්නේ කයේ යට ප්‍රදේශයේ. එතකොට ඔය ප්‍රශ්න මුකුත් නැහැ. අපිට පුළුවන් අපි හුස්ම ගන්නවත් එක්ක මේ උදරය හොඳට ඉස්සරහට නිරනවා, පිම්බෙනවා. ඒ පිම්බීමේ අවධානය තියාගන්නවා. ඒත් එක්ක අපි පිම්බෙනවා කියලා මනසින් මෙනෙහි කරනවා. ඊළඟට උදරය හැකිලෙනවා, හැකිලෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට මේ ක්‍රමේදී ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් ওই ප්‍රශ්නේ එනවනම් අරමුණ මාරු කරලා පිම්බීම හැකිලීමට යන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ ආනාපාන සතිය පිම්බීම හැකිලිම දෙකෙහි වෙනසක් තිබෙනවාද? රළු සියුම් වශයෙන් මේ දෙක වෙන වෙනම පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේ දෙකේ ඉතින් ඇත්තටම භවනා කර්මස්ථාන දෙකක් ආනාපාන සතියෙන් අපිට ඇත්තටම වැඩි වාසි තියෙනවා. මොකද ආනාපාන සති භාවනාව සමත කර්මස්ථානයක් වශයෙන් දිනු කරන්නත් පුළුවන් විපස්සනා කර්මස්ථානයක් වශයෙන් දිනු කරන්නත් පුළුවන්. ඒ වගේම බොහොම يعني විචිත්‍ර ස්වභාවයක් තියෙනවා මොකද සෑහෙන يعني හුස්ම රැල්ල සංසිඳිලා හිතේ බොහොම සැහැල්ලු ස්වභාවයක්, කයේ සැහැල්ලු ස්වභාවයක් ඇති වෙලා කොහොම ටිකක් අර එක්තරා අන්දමකින් ටිකක් සුන්දර ගමනක් තියෙනවා මේ ආනාපාන සතිය හරහා යනකොට. හැබැයි කෙනෙකුට මේක එකපාරටම අර සියුම් බව වැඩි හින්දා සමානලට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඔය මෑත කාලයේ බුරුමේ විශේෂයෙන් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මුල් වෙලා මේ පිම්බීම හැකිලිම අරමුණු කරලා භාවනාව පටන් ගත්තා. එතකොට එතෙන්දිත් මේ උදරයේ පිම්බීම හැකිලිම කියන එක මේ කයේ નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නිසාම નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක් තමයි මේ පිම්බීම හැකිලිම කියන්නේ. එතකොට අපි කායානුපස්සනාවේ තියෙන ඉරියාපත කොටසේ එහෙම නැත්නම් සම්පජඤ්ඤ කොටසටම මේ පිම්බීම හැකිලිමත් අඩංගු වෙනවා. ඒ තුලමයි මේකත් තියෙන්නේ. එතකොට මේක මේ මේ කායानुපස්සනාවෙන් එහෙම නැත්නම් සතිපට්ඨාණයෙන් බාහිර දෙයක් නෙමෙයි. පිම්බීම හැකිලිම කියන්නේ ඉරියාපත පබ්බේ හෝ අපිට එහෙම නැත්නම් සම්පජඤ්ඤ පබ්බේ දා පබ්බේ දාන්න පුළුවන් ඒ එක කොටසක් විතරයි. මොකද දැන් අහලා ඇති සම්පජඤ්ඤ පබ්බය කියලා කායानुපස්සනා කොටසදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අපි ඉස්සරහා බලනකොට පිටුපස බලනකොට පැත්තට බලනකොට යනකොට එනකොට ඉඳිනකොට මේ සිවුරු පාත්‍ර දරනකොට මේ හැම ඊටාම කුඩා අණු කුඩා ඉරියව්වලදී අපි දැනුවත් වෙනවා. එතකොට දැන් මේ කයේ තියෙන පිම්බීම හැකිලිම කියන්නේත් ඒ වගේම සිද්ධියක්. කයේ નિરાයාසයෙන් වෙන සිද්ධියක අපි දැනුවත් එතන වෙන්නේ. එතකොට මේ පිම්බීම හැකිලිම කර්මස්ථානය ඍජුවම අපිව විපස්සනා භාවනාවට නැඹුරු කරනවා. ආනාපාන සතියදී සමහර වෙලාවට සංකීර්ණතා එන්න පුළුවන් සමහරලාට විපස්සනා පැත්තෙන් යන්න පුළුවන් සමහරලාට සමත පැත්තෙන් යන්නත් පුළුවන්. ඒක හින්දා ටිකක් ඒ කියන්නේ උපදේශ සහිතව භාවනා කරන එක වටිනවා. පිම්බීම හැකිලිම භාවනාවේ එහෙම ඒ කියන්නේ සංකීර්ණතා එන්න තියෙන හැකියාව හුඟක් අඩුයි. විශේෂයෙන්ම ආරම්භක යෝගියෙකුට මේ උදරය පිම්බීම බොහොම පහසුවෙන් අල්ලගන්න පුළුවන්. උදරයේ හැකිලිම බොහොම පහසුවෙන් අල්ලගන්න පුළුවන්. ඕක හොඳට දියුණු වෙනකොට සතිය එතන පිහිටනකොට මෙනෙහි කිරීමකින් තොරව සතිය පවත්වන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අර පිම්බීම හැකිලිම කියන ඒ සංකල්ප දුර වෙලා බොහොම හොඳට එක්ක තදවීමක්, චලනය වීමක්, කම්පණය වීමක්, රළු වීමක් ඔය වගේ හරි ලස්සනට අර විපස්සනාවේ පෙන්නන ධාතු මනසිකාර පැත්තකට හිත අරගෙන යනවා. ඒ නිසා මේ දෙකේ වාසිපැති තියෙනවා අවාසිපැති තියෙනවා. ඉතින් ඒ අනුව අපේ මේකෙන් අපි මෙන්න මේකෙම යන්න ඕන කියලා නීතියක් නැහැ. ආදුනික මට්ටමේදී මුලින් දැනෙන්නේ හොඳට මොකද්ද? කියන්නේ දැන් මුලින් කයට හිත දාලා ඉඳලා මේ ඉරියව්වට හිත දාලා ඉඳලා Tamanට පහසුවෙන් දැනෙන එක ඔස්සේ යන්න පුළුවන්. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා සක්මන් භාවනාව පැයකට ආසන්න කාලයක නිරත වී පර්යංගයට වාඩි වූ විට බාහිර සිතුවිලි වලින් කරදරයක් නැත. හිත හොඳට තැන්පත් වී ඇති බව දැනේ. මා පර්යංකයට වාඩි වූ සැනින්ම ආනාපානට හිත යොමු කරමි. එහෙත් මාහට හුස්ම සීතල උණුසුම චංචල වීම පැහැදිලිව නොතේරෙයි. එහෙත් මා සාමාන්‍ය වැඩපළ කරන විට ආස්වාස ප්‍රස්වාසයේ ලක්ෂණ හොඳින් දැනේ. පර්යංකයේදී මා දිගටම නාසිකාග්‍රය අසලම සිත පිහිටුවාගෙන සිටියත් මේ தත්ත්වයම පවතී. මේ தත්ත්වය භාවනාවේ අසාත භාවයක් දැයි කරුණාකර පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් හොඳට හැබැයි හිත තැම්පත් වෙලා පැමිණියා නම් ආස්වාස් ප්‍රසආසය මෙනෙහි කියන්නේ ඒ ප්‍රදේශයේ හිත යොදුවාම ඒක දැනෙන්න ඕන. දැන් මීට කලින් දැනුණාද කියලා පොඩ්ඩක් කියන කියන්න පුළුවන් නම් ඊට පස්සේ මේක කලින් දැනුණා. මෙතන මෙතන. ඒ කියන්නේ කලින් හොඳට ආස්වාස ප්‍රස්වාසයේ දැනුණා. දැන් හොඳට දැන් සක්මනේ ඉඳලා සිහිය පවත්වලා හොඳට දියුණු කරගෙන ආපු සතියෙන් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ආස්වාස ප්‍රස්වාසයට හිත යොදුවට ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නේ නැහැ. එහෙම කිව්වොත් හරි. මීට කලින් අවස්ථාවලදී පරයන්ක වාඩි වුණාම ආස්වාස ප්‍රස්වාසය දැනුණා. හරි. එහෙමනම් වෙන අරමුණකට යන්නේ නැතුව දැන් Taman දන්නවනේ මේ හුස්ම රැල්ල දැනිච්ච ප්‍රදේශය දන්නවනේ. ඒ ප්‍රදේශයේම සිහිය පවත්වන්න. පවත්වනකොට නැවතත් සියුම් ආස්වාද ප්‍රසන්න දැනෙන්න ඉඩ තියෙනවා. ඒ දැනෙනවා ආයි නොදැනී යනවා. ආයිත් සියුම් ටික වෙලාවක් මුකුත් නැතුව ඉන්නවා. ඊට ආයි බොහොම සියුම්ම දැනෙන්න ගන්නවා. ආයි පොඩ්ඩක් ඉඳලා ආයි ඒක දුර වෙලා යනවා. මේ ප්‍රදේශයේම සතිය පවත්වන්න. ආයි වෙන අරමුණු වලට යන්න එපා. මොකද දැන් ඒ කියන්නේ දැන් මොකද සක්මනෙනුත් සතිය හදාගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලත් කලින් දැනිච්ච ආස්වාද ප්‍රසආසය තමයි දැන් නොදැනී ගිහලා තියෙන්නේ. දැන් වෙන අරමුණක් දෙනවා කියන්නේ බාදයි වැඩේට. මෙතෙන්ද මෙතනමයි තියන් ඉන්න ඕන. එතන ඒ අරමුණේ වෙච්ච ගෙවන් වීමක්, අරමුණේ වෙච්ච නොපෙනී යාමක්, දුරු වී යාමක් තමයි ඔය වෙලා තියෙන්නේ. එතෙන්දී අරමුණ නැති ස්වභාවය තුළ හිත සිය පවත්වන්න උත්සාහත් වෙන්න ඕනේ. නැවත නැවත හැබැයි අරමුණ සිවුම මතුවේවි. හැබැයි නැවතත් නැති වෙලා යනවා. ආයෙත් මතුවෙනවා, ආයෙත් නැති වෙලා යනවා. ඒත් අපේ සිහිය මේ ප්‍රදේශයේම පවතින්න ඕනේ. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආදුනික යෝගිනියකි සක්මන් භාවනාවේ යෙදෙන විට පියවර 9ක් 10ක් පමණ යන තෙක් හොඳින් සතිය පිහිටයි. ඉන්පසු නොදැනීම සිත එම අරමුණෙන් නික්මී වෙනත් අරමුණ කරා යයි. නමුත් පාචලනයේ වන බවත් වම දකුණ යනුවෙන් මාගේ යටිහිත ක්‍රියාත්මක බව දැනේ. මා භාවනාවේ සම්පූර්ණයෙන්ම පිහිටා නැති බව දැනෙන නිසා නැවතත් භාවනාවට සිත කැඳවා ගනිමි. මේ தත්ත්වය මැඩගෙන භාවනාවේ යෙදෙන අයුරු කෙසේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් ඇත්තටම කරලා තියෙන ක්‍රමේ හරි ටිකක් කොහොම කරනකොට තමයි යෝක හිත මෙල්ල වෙන්න ගන්නෙ. මොකද දැන් සඳහන් වෙලා තියෙනවා ආදුනික මට්ටමේ පසු වෙන්නේ කියලා. ඒ නිසා මේ කියන්නේ අපි හුඟක් අපිව අදි탁සේරු කරගත්තොත් මේක මේ හිත හරියටම පාදයේම සිටින්න ඕනේ ස්පර්ශයේම තියෙන්න ඕනේ කියලා හිතාගත්තොත් ඒක එහෙම වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට හිතින් අර පුරුද්දට හිත එහෙටයි මෙහෙටයි දුවනවා. හැබැයි දැන් අපේ උත්සාහය නිසා සෑහෙන දුරකට දැන් හිත අපේට උමනා අරමුණේ ඉඳලක් තියෙනවා. ඒ නිසා මේ ගැන සතුටු වෙලා මේ අරමුණේ දැන් කලින්ට වඩා ඉන්නව නේද කියලා සතුට ඇති කරගෙන ඉදිරියට කරගෙන යන්න. එතකොට අර Tamanට එනවා එක්තරා අන්දමක හැකි සංඥාවක්. මේක මේ කරන්න පුළුවන් දෙයක්. දැන් මං කලින් කිසිම එක අරමුණකවත් තියාගන්න බැරි වුණා. නමුත් දැන් මට මේ අරමුණු, ඒ මේ පියවර 10ක විතර මට දැන් ඉන්න පුළුවන්. කියලා අර ඒ හැකි සංඥාව ගන්න. දැන් Tamanට තේරිලා තියෙනවා කොහොමද සතිය පවත්වන්නේ කියලා. ඒකත් ලොකු දෙයක්. ඒ නිසා ඒ අවබෝධය ඇති කරගෙන බලන්න ඊළඟ අවස්ථාවේදී මේ 10 11 කරන්න උත්සාහත් වෙන්න. ඒ ඇති හොඳටම. මුළු ඒ කියන්නේ මුළු සක්මන් මළුවේදීම මේ කොනේ ඉඳන් එහා කොනටම යන්න සතියෙන් යන්න ඕනේ කියලා අපි එකපාරටම ඉලක්කයක් දුන්නොත් ඒක ඉෂ්ට කරගන්න අමාරුයි. එතකොට ටිකක් හිත පීඩණයටපත් වෙනවා. ඒ වෙනුවට දැන් තමන් ඉෂ්ට කරගෙන තියෙන අඩුම තරමින් අපි තුන් පියවර 10ක් නම් ඊළඟ පාර උත්සාහවත් කරන් උත්සාහවත් වෙන්න නිකන් මේ 10 11 කරන්න. ඊළඟට 11 12 කරන්න. මේ වගේ අර බොහොම ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක් තමයි දෙන්න ඕනේ. එතකොට හිතට සතුටින් ඒක කරන්න පුළුවන් ඉලක්කයක් බව දැනගෙන මේක නිකන් අර ක්‍රීඩාවක් වගේ කරගෙන යන්න පුළුවන්. සතුටින් කරගෙන යන්න පුළුවන්. හිත වට ගන්න එපා ලොකු මේ ඉලක්ක දීලා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව අවුරුදු 3ක පමණ කාලයක සිට සිව්වතාවක් නිස්සරණ වණ්ඩ පැමිණ ආනාපානසති භාවනාව පුහුණු කෙලෙමි. නිවසේදී භාවනා කිරීම ලැබෙන කාලය අඩුවීම නිසා පුහුණුව ප්‍රමාණවත් නොවන බව දන්නෙමි. දැනට ආනාපාන සති භාවනාව ආරම්භ කර සුළු වේලාවකින් හුස්ම රැල්ල සියුම් වී ගෙවි යයි. ඉන්පසු මම බලා සිටිමි. යලි හුස්ම ගැනීමට සිතෙයි. ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනාවේ ඉදිරි දියුණුව සඳහා උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට මෙම භවයේදීම නිවන් අවබෝධ වේවා. සක්මන් භාවනාව සක්මන් මළුවේ මුල සිට අගටම මනා සතියකින් ගමන් කළ හැකිය. හැරෙන විට සතිය කැඩී යයි. යාලි සතිපත්ත සක්මන් කරමි. උපදේශ පතමි. හොඳයි. අපි ඉස්සෙල්ලම සක්මන් භාවනාවට යමක් කියනවා නම් දැන් ඔය හැරෙන තැනට අපි සාමාන්‍යයෙන් කියන ඉරියාපත සංදියක් කියලා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් මේ කොනේ ඉඳන් එහා කොනට යනකොට තියෙන එකම අරමුණක් තියෙන්නේ. අරමුණක් කියන්නේ එකම විදිහේ අරමුණක් තියෙන්නේ. පාදයේ ස්පර්ශනවා අපි ඒ ස්පර්ශයේ හොඳට හිත පවත්වනවා. නමුත් එහා කොනට ගියාට පස්සේ මේ හැරෙනවා කියන එක ටිකක් අමාරුයි. එතෙන්දී සෑහෙන්න හිත විසිරෙන්න පුළුවන්. ඒ නිසා එක පාරට හැරෙන්න යන්න එපා. අපි තුමු සක්මනට දැන් ටික ටික ටික ටික ළඟා වෙනවා නම් ඒ අන්තිම හරියට ඇවිල්ලා හැරෙන්නේ නැතුව කොනේදී නතර වෙන්න. නතර වෙලා හිටගෙන ඉන්නවා කියලා එකපාරක් මෙනෙහි කරන්න. දැන් මේ නැවතුණා. මෙතෙන්ට ආවා, ඇවිදගෙන ආවා, මෙතන හිටගත්තා. තාම හැරුන්නේ නැහැ. ඊළඟට දැන් හොඳට හිටගෙන ඕන්නම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කළා. අර දැන් තාම කොහෙවත් වෙන වෙන අරමුණු වල හිත ගියේ නැහැ. අරගෙන ආපු සතිය එහෙම්ම තියෙනවා. ඒ සතියෙම්ම තමන් හිටගෙන ඉන්න බවත් මෙනෙහි කළා. ඊළඟට හොඳට සූදානම් ශරීරයෙන් දැන් හිමීට හැරෙන්නයි තියෙන්නේ. හොඳට අවබෝධයෙන් එහෙම නැත්නම් සතිය පවත්වමින්ම අපි දැන් හැරෙනකොටත් පියවර කීපයක් මැද්දේ ලං ලංව තියලානේ හැරෙන්නේ. අන්න ඒ තැන්වලත් හොඳට අවධානය තියාගෙන ආපස්සට හැරෙනවා. ආපස්සට හැරිලත් එකපාරට නැවතත් එන්නේ නැහැ. එතන හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නවා කියලා එකවරක් දෙවරක් ඕනනම් මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කළා නැවතත් පියවරෙන් පියවර ආපහු අනිත් පැත්තට එනවා. මේ විදිහට අපිට අර හැරෙන අවස්ථාවේදී හිත පිට යන්න තියෙන හැකියාව වළක්ව ගන්න පුළුවන්. ඊළඟට පරයන්ක භාවනාවේදී ඉතින් විශේෂ වශයෙන් කියන්න දෙයක් නැහැ. තමන්ටම තේරලා තියෙනවා ඒ තරම් මේ කෙරුණ නැහැ කියලා. ඒ නිසා දැන් මේ ලැබිලා තියෙන අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහවත් වෙන්න. අර සක්මන් භාවනාවෙන් හොඳට සතිය හදාගෙන ඇවිල්ලා පරයන්ක භාවනාවේදී ඒක තව වර්ධනය කරගන්නයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි මා කුඩා කල සිටම ප්‍රගුණ කර තිබුණේ බුදුගුණ භාවනාව සහ මෛත්‍රී භාවනාවයි. ඒවා තුලින් විශාල ආලෝකයක් ලැබී ඒ ඊතාම ඊතාම දීප්තිමත් කුඩා ආලෝකයක් දක්වා කුඩා වී ගියේය. ඉන්පසුව දීර්ඝ හුස්මකින් පසුව ආනාපාන සතියට යයි. මෙම ගැටලුව දිගටම පවත්වා ගත යුතුයද? ඔබ වහන්සේට ඊතාම ඉක්මනින් ධර්මය අවබෝධ වේවා. කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? දැන් මේ බුදුගුණ භාවනාව වඩමින් ඉන්නකොටද ඔය ආලෝක ස්වභාවය එන්නේ මෛත්‍රී භාවනාව වඩමින් ඉන්නකොටද දෙකේද වෙනවා දෙකේම වෙනවා එතකොට කොහොමද වඩන විදිහ කියන්න බලන්න බුදුගුණ සිහි කරනවා සන්නාස ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරනවා බුදුගුණ සිහි කරනවා ඊට පස්සේ මෛත්‍රී භාවනාවට යනවා ඒ සන් එතකොට මෛත්‍රී භාවනාව කරන විදිහ පොඩ්ඩක් කියන්න බලන්න කියන්නේ සියලු සත්‍යෝ මගෙන් පටන් අරගෙන මුළු විශ්වය දක්වා විහිදුවනවා සන්නාස දිගටම ඒ කියන්නේ විශ්වය දක්වාම මෛත්‍රිය පතුරවනවා. ඒ එතකොට කොයි හරියද ආලෝක ස්වභාවයක් එන්නේ? සමනත් ඒක ඉවර වෙනකොටම වගේ. ඉවර වෙනකොටම එනවා. ඊට පස්සේ ආනාපාන සතියට යනවද? දැන් කොහොමද කරන්නේ? ඊට පස්සේ දීර්ඝ හුස්මක් වඩලා ආනාපාන සතියට යනවා. කොච්චර විතර වෙලා මේ දේ කරනවද? විනාඩි 10ක්. ආ විනාඩි 10යි. ආ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් ඒ කියන්නේ ඒ කියන්නේ හොඳට දැන් හිත බුදුගුණ මෛත්‍රිය වඩලා හොඳට එකඟ වුණාට පස්සේ ආනාපාන සතියට යනවා නම් ඒක කිසි වරදක් නැහැ. දැන් හුඟක් වෙලා මේ දේ ඉන්නවා නම් ඒ කියන්නේ මේකෙන් කෙලින්ම සමත පැත්තකට හිත අරගෙන යන්නත් පුළුවන්. හැබැයි දැන් ආනාපාන සතියට යන නිසා දැන් තියෙනවා හොඳට ආනාපාන සතියට තියෙනවා එකඟ වෙච්ච හිතක්. ඒ කියන්නේ ආනාපාන සතියෙන්ම එකඟ කරගන්න තිබිච්ච දේ දැන් අර බුදුගුණ මෛත්‍රී වැඩිම හරහා එකඟ වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ආනාපාන සතියේදී ඉන් එහාට යන්නයි තියෙන්නේ. දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අන්තිමට මෛත්‍රී මෛත්‍රිය වඩද්දී අරමුණ වෙලා තියෙන්නේ මුළු විශ්වයම. විසිරිච්ච මෛත්‍රී මේ මොකක්ද කියන්නේ අරමුණක් තියෙන්නේ. දැන් ආනාපාන සතියේදී නැවතත් මේ ටික එකතු කරගන්න ඕනේ. පුළුවන් දේ දෙය කරන්න. පුළුවන්. කියන අහන ප්‍රශ්නේ තේරෙනව නේද? ඒ කියන්නේ දැන් අපි මෛත්‍රී භාවනාවේදී අපි නිකන් මේ මෛත්‍රී විසිරෝන නිකන් ලයිට් එකක් වගේ. දැන් ඊළඟට ආනාපාන සතියේදී නමුත් මේ හුස්ම වදින තැන විතරක් හිත තියාගන්න ඕනේ. අර හොඳට දැන් හැබැයි අරමුණු නැති වෙලා එහෙම නැත්නම් හිත විසිරෙන්නේ නැති වෙලා එකඟ වෙලා තියෙනවා. හැබැයි අවධානය හරියටම දැන් නාසිකාග්‍රේ ප්‍රදේශයට ගන්න ඕනේ. ඒ අරගෙන දැන් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ආනාපාන සතිය ඔස්සේ ඊළඟට යන්න සමහර වෙලාවට දැන් පුළුවන් නම් අර විනාඩි 10 ඕනනම් විනාඩි 9ක් කරන්න. බුදුගුණ මෛත්‍රියේ ඉන්න එක පොඩ්ඩක් අඩු කළා ආනාපාන සතියට වැඩි වෙලාවක් ගත කරන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී ආලෝක ධාරා දක්නට ලැබිනේ. එවිට අප එදෙස බලා සිටිනවාද නැතිනම් එය නොසලකා නැවත ආනාපාන සති භාවනාවට පිවිසෙනවාද? තෙරුවන් සරණයි. <laughs> කට්ටියටම දැන් ආලෝක වෙන්න aran තියෙන්නේ. <laughs> මේ දැන් මේ විදිහටයි කරන්න තියෙන්නේ. දැන් අපි ආනාපාන සතියේ භාවනාවේ යෙදෙනකොට අපි යෙදෙන ක්‍රමය අනුව ඔතන සමත පැත්තරද හිත යොදෙන්නේ විපස්සනා පැත්තරද යොදෙන්නේ කියන එක තීරණය වෙනවා. දැන් අපි හිතමු අපි හුඟක් උත්සාහවත් වෙනවා මේ හුස්ම රැල්ල වදින ප්‍රදේශයේ හිත පවත්වමින් අපි හිතමු මුල් අවස්ථාවේදී ඔන්න හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරලත් මෙනෙහි කරලා හොඳට සතිය පිහිටව ගත්තට පස්සේ ඊළඟට අපි හිතමු අපේ අවධානය යොමු වෙනවා දැන් ආස්වාස කරනකොට හුස්ම ගන්නකොට අපි හිතමු අපිට දැනෙනවා සිසිල් ගතියක්. ඊළඟට ප්‍රස්වාස කරනකොට උණුසුම් ගතියක් දැනෙනවා. මම මේක උදාහරණයක් විතරයි කියන්නේ. මේ විදිහේ තත්වයකදී නම් තියෙන්නේ අපිට කෙලින්ම විපස්සනා පැත්තට යන්න පුළුවන්. හැබැයි ඇතම් කෙනෙක් මේ දැනෙන දේවල් ඔස්සේ යන්නේ නැතුව නිකන් අර දැනීමට හිත නොගිහින් හිත නිකන් මේ හරියේ සාමාන්‍ය මට්ටමේ පවත්ව ගන්නවා. දැනීම් දැනීම් සම්බන්ධයෙන් එයා අවධානය යොමු කරන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේදී හිත සමත පැත්තකින් වැඩෙනවා මේ ආලෝක ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. හැබැයි මේ ආලෝක ස්වභාවයෙන්නුත් එක පාරට නිරීක්ෂණය කරන්න ගියොත් සමත පැත්තෙන් යන මාර්ගයේ පවා බාධා වෙනවා. ඒ නිසා එක පාරට ආලෝකයන් ආවා කියලා ඒව ඔස්සේ යන්න එපා. මොකද ඔය මුලින් පැමිණෙන ආලෝකයන් ඇවිල්ලා ආපහු යනවා. ඕක නතර වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ හරියට නිකන් අර මේ උපමාවකින් කියනවා දැන් චිත්‍රපටියක් බලන්න ගියාම මුලින් අර කමින් පෙන්වන්නේ දැකලා තියෙනව නේද? <laughs> හැබැයි මේ මේ මුලින් පෙන්වන්නේ මේ මේ චිත්‍රපටිය නෙමෙයි මේ. මේ වෙන ඒවා තමයි මේ වෙන කෑලි පෙන්වන්නේ. අර දැන්වීම හරමේ තමයි මේ පෙන්වන්නේ. චිත්‍රපටි තාම පටන් අරන්නේ ඒ වගේ තමයි මේකත්. මේ එනවා යනවා. එක එක જાති ඒවා එනවා යනවා. හැබැයි අපේ අවධානය තියෙන්න ඕනේ ආනාපාන සතියේ. මේ එනේ නේවා ඔස්සේ හිත යන්නේ නැතුව ආනාපාන සතියේ තමයි හිත පවත්වන්න ඕනේ. ආනාපාන සතියේ හිත පවත්වනකොට අපි දැනට කරගෙන යන ක්‍රමය සමත පැත්තෙන් නම් යන්නේ අර ආපු විවිධ මේ ඇවිල්ලා ගිය ආලෝක ස්වභාවයන් ඇවිල්ලා යන්නේ නැතුව ටිකක් අඳුරු පටලයක් වශයෙන් එහෙම නැත්නම් නිකන් වලාකුලක් වගේ ඇවිල්ලා නතර වෙන්න පුළුවන්. දැන් හරියට අපේ අවධානය යොමු වෙලා තියෙන ප්‍රදේශයේ ඇවිල්ලා නතර වෙනවා. ඒ නතර වුණත් ඒත් අපි මේ ඒ අරමුණ දිහා බැලුවොත් ඒත් වැරදි. එතෙන්දිත් ඒ අරමුණ දිහා බලන්නේ නැතුව ආනාපාන සතිය ඔස්සේමයි යන්න තියෙන්නේ. කාලයක් කොහොම කරනකොට තමයි මේ අරමුණ දන්නේම නැතුව හොඳට දීප්තිමත් වෙලා එනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට බොහොම සීරුවෙන් අවධානය කඩා ගන්න නැතුව සීරුවෙන් ආනාපාන සතියෙන් අර අරමුණට මාරු කරන්න පුළුවන්. ඉතින් අපි එතෙන්ට පැමිණලා ඉන්නවනම් අපි ඊළඟට ආයි මේක සාකච්ඡා කරමු. දැනට Tamanට තේරලා තියෙන්නේ විවිධාකාර ආලෝක ස්වභාවයෙන් ඇවිල්ලා යනවයි කියන එක නම් ඒව ඔස්සේ යන්නේ නැතුව ආනාපානයේම හිත පවත්වන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ ළඟකදී සිට නිතරම දෛනික වැඩ කටයුතුවලදී යෙදී සිටිනකොට මම හිස්බු බුලක් වරන් ඇතුළේ empty space තුල සිටින මෙන් දැනෙයි. එම හිස්බු බුල තුල මම මම ඇවිදින හෝ යම් කටයුත්තක යෙදෙන බව තේරෙයි. එවිට සිතුවිලි ආවත් ඉක්මනට නැති වෙයි. 1 මෙම தત્ත්වයේ ශූන්‍යතාවයේද සුන්නත දෙක එම හිස්බුල පංචස්කන්ධයෙන් තොර වූ අවස්ථාවක්ද තෙරුවන් සරණයි කොච්චර විතර භවනා කරපු කෙනෙක්ද කියලා මට කියන්න බලන්න මේ මේ <laughs> හොඳයි දැන් කාලයක් තිස්සේ භවනා කරනවා. එතකොට භවනා කරද්දී එතකොට දැන් ආනාපාන සතියද මූල කර්මස්ථානයේ වශයෙන් කරගෙන ගියේ. හොඳයි. ආනාපාන සතියේ මූල කර්මස්ථානයේ වශයෙන් කරගෙන ගියා. එහෙම කරගෙන යනකොට ආස්වාද ප්‍රස්වාසය නොදැනී ගියා. එහෙම කිව්වොත් හරි. එතකොට ආස්වාද ප්‍රස්වාසය නොදැනී ගියාට පස්සේ ඒ හිස්තැනේ හිත පවත්වන්න හැකියාව තියෙනවා. හොඳයි. එහෙම හිස්තැනේ හිත පවත්වන්න පවත්වගෙන ඉන්නකොට නිකන් නිින්දට වැටෙන්නේ නැතුව හොඳට ඒ හිස් භවයේ හිත පවත්වන්න පුළුවන්ද? සෑහෙන කාලයක් ඉන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට දැන් එදිනදා වැඩ කරනකොට මේ හිස් බව අතර මේ දේ සිද්ධ වෙනවා වගේ හැඟීමක් එන්නේ. හොඳයි. දැන් ප්‍රශ්නේ මොකද එතකොට? ඒ අවස්ථාවේදී මට තේරෙන්නේ සිතුවිලි ආවත් එකපාරටම නැති වෙන නිසා මම බැලුවේ මේක මේ නීවරණ වලින් තොර අවස්ථාවක් සහ නිකම් සිතුවිලි වේදනා සංඥා මුකුත් නැහැ වගේ තේරෙන නිසා මේ පංචස්කන්ධයෙන් තොර අවස්ථාවක්ද. ඇත්තටම මේ අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් අපිට දැන් එදිනදා වැඩ කටයුතු වලට මෙහා අපි බලමු දැන් ආනාපාන සතිය ඔස්සේම මේ මට්ටමට ගියා නම් අරමුණ හොඳට ගෙවිලා ගිහිල්ලා හිස් ස්වභාවයකට පැමිණියා නම් ඒ හිස් ස්වභාවය අපි ඒ හිස් ස්වභාවය තුලත් සතිය පවත්වන්න අපි පුරුදු වෙනවා. එතකොට දැන් හිත තියෙන්නේ අරමුණකින් තොර ස්වභාවයක. අරමුණකින් තොර ස්වභාවයක හොඳට හැබැයි අපි මේ ඉස්සරහා ප්‍රදේශයේ තමයි අවධානය තියෙන්නේ. අවධානයේ ඉස්සරහා ප්‍රදේශයේ තියෙනවා හිස් බවක් තුල සාමාන්‍යයෙන් අපි සතිය පවත්තන් ඉන්නවා. මේ මේ හිස් බව තමන්ගේ නිකන් මොකක්ද ඒකට කියන්නේ රෙෆරන්ස් පොයින්ට් එකක් කියලා කියන්නේ රෙෆරන්ස් එකක්. මේ ඒකට සාපේක්ෂව තමයි අනිත් ඒවා ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් අපේ හිතේ පවතින යථා ස්වභාවය හිත හිතට නිකන් gedara වගේ මේ தત્ත්වය පවත්වනවා. මේ gedara වගේ දැන් හිත ඉන්නකොට ඔන්න අපිටම යම් සිතුවිල්ලක් එනවා. දැන් ඒ සිතුවිල්ල ඇවිල්ලා දැන් Tamanට තේරෙනවා දැන් ඒ සිතුවිල්ල මේ தത്വයට ආදුනිකයි. ඒ සිතුවිල්ල එනවා ඇවිල්ලා එයා පොඩ්ඩක් ඒ ආපු යම්සි හේතුන් නිසා මේ හිතුවිල්ල එනවා. එයා පොඩ්ඩක් යම් යම් දේවල් රඟපාලා එයා එහෙම නැතිලා යනවා. නැවතත් අර අපේ ඒ ශාන්ත ස්වභාවයටම එනවා. ඉතින් මේ දේ සෑහෙන වාරයක් වෙන්න ඉඩ හරින්න ඕනේ. එතකොට Tamanට තේරෙනවා මේ හිතේ ඇත්තටම කෙලෙසුන්ගෙන් තොර හිතේ ස්වභාවය තමයි එක්ක මේ බොහොම ශාන්ත අරමුණු වලින් තොර ස්වභාවය. කාලයක් තිස්සේ මේක පුරුදු කරනකොට තේරෙනවා මේ අරමුණක් කියන්නේ හරි කරදරයක්. අරමුණක් කියන්නේ මේ හිතට ආතති ගතයක් ආතති ගත ස්වභාවයක් ඇති කරනවා මේ අරමුණක් කරහා. එතකොට හිත හිත හිතේම නිකන් ඇති වෙනවා මේ අරමුණු කෙරෙහි උදාසීන ස්වභාවයක්. ආවත් එච්චර අතුරට රිංග ගන්න යන්නේ අරමුණ එනවා. අරමුණ අරමුණු තියාගෙන වැඩ කරන්න පුළුවන්. හැබැයි අර කලින් තරම් අරමුණු ග්‍රහණය කරන්න යන්නේ ඉතින් බුදුරජාන් වහන්සේ හරි ලස්සන වචන භාවිතා කරනවා මේ නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සාය තිට්ඨති කියලා ඒ අරමුණු අරමුණු ආවට ඒක අභිනන්දනය කරන්න යන්නේ. අපි ඒක කියන්නේ ඒ ගැන ලොකු සතුටක් ඒකේ ඒකේ රැඳිලා ඒකෙන් ආස්වාදයක් ලබන්න යන්නේ නැහැ. මොකද දන්නවා මේක නෙමෙයි ඇත්තටම ඊට වඩා බොහොම ශාන්ත නිකන් පරිණත ස්වභාවයක් හිතේ තියෙනවා. මේ අරමුණ කියන්නේ මේ ආදුනික ස්වභාවයක්. ඊළඟට මේ ආපු අරමුණ ගැන නැවත නැවත හිතන්න යන්නෙත් නැහැ. මොකද අරමුණ එන්නේ ඇවිල්ලා යන්න. දැන් Tamanට හොඳට තේරෙනවා මේ එන කිසිම අරමුණක් දිගට තියෙන්නේ ඇවිල්ලා යනවා. එනවා යනවා එනවා යනවා. හැබැයි ආයි නැවතත් අර ශාන්ත මට්ටමටමපත් වෙනවා. ඊළඟට එන අරමුණේ අපි හිතමු නොදැනුවත්ව අපි ගිහිල්ලා ඒක ඒකට ඇතුළට වැදුනා. අරමුණට රිංග ගත්තා. එතකොට තේරෙනවා දැන් මේ ආතතිගත ස්වභාවයක් තේරෙනවා. ඉතින් ආයි ඔය අරමුණ හිමීට අයින් කරගන්නවා හිතින්. අයින් කරගත්තට පස්සේ නැවතත් අර ශාන්ත ස්වභාවයට මතුවෙනවා. දැන් මේ ශාන්ත ස්වභාවය තමයි අපේ නිවහන වෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ ලසන්ට බොජ්ජංග වඩනකොට කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. විවේග නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සියලුම බොජ්ජංග වඩන ආකාරය මේ විවේක ස්වභාවයට පදනම් කරගෙන මේක තමයි අපේ හිතේ යථාර්ථය වෙන්නේ. මේක තමයි කෙලෙස් නැති සාමාන්‍ය හිතේ ස්වභාවය. මේක තමයි අපි gedara කරගන්න ඕනේ. දැන් අර gedara හම්බෙලා තියෙන්නේ. දැන් අපේ අපේ හිතට දැන් ඔය කටුකුරුන්ද සාවින්හසෙම හරි ලස්සනට ඔය දියසොළුවේ උපමාකින් එහෙම පෙන්නනවා. අපි මේ විවිධාකාර අරමුණු අරගෙන ඒවැයෙන් අපි එක්තරාන්දමක සතුටක් භුක්ති විඳින්න හදනවා. නමුත් මේ ඒක නෙමෙයි අපේ මේ සිතේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේත් කියනවානේ අර පබස්සර මිදම් භික්ඛවේ චිත්තං තංජකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මේ හිතේ ස්වභාවය බොහොම ප්‍රබාස්වරයි. හැබැයි පිටින් එන අරමුණු නිසා මේක කෙලසෙනවා. දැන් අර ප්‍රභාස්වර ස්වභාවය Tamanට හම්බුණාට පස්සේ ඒ ප්‍රභාස්වර ස්වභාවයට අපි පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. ඒ ප්‍රභාස්වර ස්වභාවය වැඩි දියුණු වෙන්න ඉඩ දෙන්න ඕනේ. ප්‍රභාස්වර ස්වභාවය පවත්වමින් මම මේ කියන්නේ මේ ආලෝක ස්වභාවයක් නෙමෙයි. බොහොම තැම්පත්, ශාන්ත අරමුණු වලින් තොර කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්. ඒ කෙලසුන්ගෙන් තොර ස්වභාවය gedara කරගෙන අර එන එන අරමුණු ආගන්තුක අරමුණු බව තේරුම් අරගෙන මේ එන අරමුණු එන තාක් අරමුණු ඇවිල්ලා යන බව තේරෙන්න ඕනේ හොඳට. මේ කොයි තරම් අපි තුමු මුළු ලෝකෙම තියෙන උතුම්ම අරමුණ ආවා. උතුම්ම සිතුවිල්ල ආවා. ඒත් හිටින්නේ නැහැ. ඒකත් ඇවිල්ලා යනවා. තියෙන පහත්ම සිතුවිල්ල ආවා. ඒකත් හිටින්නේ නැහැ. ඒකත් ඇතිලා නැතිලා යනවා. ඉතින් මේ එන අරමුණු එකක්වත් ඒ නිසා මගේ නෙමෙයි. මේවා මොනවා හරි හේතුන් නිසා එන දේවල්. ඉතින් මේ හේතුන් නිසා යම් අරමුණු පටන් ගන්නවා. ඒවා ඉරුණාම ඒකම දිය වෙලා යනවා. ආපහු මෙතෙන්ටම එනවා. ඒක හොඳට හොඳට තව තව නැවත නැවත වෙන්න ඉඩ අරින්න. මේ මේ ශාන්ත ස්වභාවයම gedara කරගන්න. එතකොට තව ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපානේ වඩමි. බොහෝ පර්යංකවල පර්යංකේ පටන්ගත් වහාමද ආනාපානේ නොදණී යයි. විටක බලෙන් ආනාපානයේ තිබේද කියා බලන්න ගිය විට නැත. නමුත් සිස සිත නිශ්චලව පවතී. විටක මේ නින්දක්ද කියා සිතේ. නමුත් ඒ නින්දක් නොවන බව සතිය තිබීම නිසා වැටහේ. මෙලෙස සිත නිශ්චල වී සිටින විට සිතුවිලි පැමිණේ. මම ඒවා දෙස බලා සිටිමි. පිටක සිතුවිලි දිගේ යයි. එවිට සිතුවිලි දිගේ යන බව වැටහි ගිය වහාම මා නැවත සතියට එමි. අවට ශබ්දද හොඳින් ඇසේ. නමුත් ඒ තරම් බාධාවක් නොවේ. මෙලෙස පර්යංකයේ සිටිමි. නමුත් නිශ්චලව සිටින විට මෙලෙස ඇත්තම තම කුමක් කළ යුතුද කියා නොහැඟේ. උපදෙස් පතමි. අවුරුද්දක පමණ සිට භාවනා කරමි. දවසට පැය දෙකක් පමණ. තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවා හොඳ ඒ කියන්නේ මේ දියුණු වෙලා තියෙනවා. යම් පමණකට මේ සෑහෙන ඒ කියන්නේ විපස්සනා පැත්තෙන් හොඳ දියුණුවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් ඕකෙදි ප්‍රශ්න කරන්නේ නැතුව ඒ තමන් ලැබපු අත්දැකීම ගැන සතුටු වෙලා දැන් තමන්ට පවත්වන්න පුළුවන් නම් මේ සිතුවිලි වලින් තොර ස්වභාවය අරමුණකින් වැඩි අරමුණු නොයන ස්වභාවය පවත්වන්න පුළුවන් නම් ඒ තුල හිත පවත්වන්න පුරුදු කරන්න. දැන් අපිට වෙලා තියෙන්නේ අපි හැමතිස්සෙම මේ අරමුණ අරමුණක් සමගමයි අපි ඉන්න උත්සාහ කරන්නේ. නමුත් මේ අරමුණක් අත්‍යවශ්‍ය නැහැ මේ සතිය පවත්වන්න. ඒ කාරණේ හොඳට තමන් තේරුම් ගන්න. අනිත් එක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දැන් ඔය විවිධ අවස්ථාවලදී මතු කරලා පෙන්නනවා වෙනම තියෙනවා අංගුත්තර නිකායේ ဒုတိ ය දුක නිපාතේ එනවා ඔය සනිමිත්ත වර්ගයේ බුදුරජාණන් වහන්සේ කියනවා සනිමිත්තා භික්කවේ uppajjati papaka akusala dhamma no animitta මේ අරමුණු සහිතවමයි මහණෙනි මේ පාපක අකුසල ධර්මයන් පහළ වෙන්නේ අරමුණු රහිතව නෙමෙයි ඊළඟට කියනවා සංකතාරම්මනා භික්කවේ uppajjati papaka akusala dhamma no asankataarammana. දැන් අපි මොකක් හරි අරමුණක් තියෙනවා මේක මේ හේතුප්‍රත්‍යයන් නිසා හටගත්ත දෙයක්. හේතුප්‍රත්‍යයන් නිසා හටගත්ත අරමුණක් හිත ඇසුරු කරන තාක් අකුසල් සිද්ධ වෙනවා. හැබැයි අසංකතාරම්මණයක් කියන්නේ සාමාන්‍යයෙන් අර නිවිච්ච ස්වභාවයක් අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා ශුන්්‍යත අනිමිත්ත අපන්හිත කියලා. ඔය ඒ විපස්සනාවෙන් ළඟාවෙච්ච ඒ හේතුන්ගෙන් හට නොගත්ත දැන් නිකන් ඔහේ පවතින ස්වභාවයක හිත පවතිනවා නම් එතන කෙලසිල්ලක් නැහැ හිතට තියෙන නිකන් ශාන්ත ස්වභාවයක් තියෙන්නේ ඒ අරමුණේ හිත මේ කලම්බන ස්වභාවයක් කම්පන කරන ස්වභාවයක් කෙලසන ස්වභාවයක් නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ අපිව ඇත්තටම එක්කගෙන යන්නේ එතෙන්ට අපි ඒ තැන හඳුනගත්තට පස්සේ ඒ තැන අපි පුළුවන් තරම් භාවිතා කරන්න ඕනේ. ඒ තැන බහුලීකృత කරන්න ඕනේ. ඒ තැන තමයි අපි ඇසුරු කරන්න ඕනේ. ඒ තන ඇසුරු කරමින් අර පැමිණෙන තාක් අනිකුත් අරමුණු ඇති වෙලා නැති වෙලා යන හැටි අපි නිරීක්ෂණය කරනවා. එතකොට මේ අනිකුත් අරමුණු බාහිර වෙනවා. මේ හිතේ පවතින සාමාන්‍ය ඒ නිශ්චල ස්වභාවය, තැම්පත් ස්වභාවය, විවේක ස්වභාවය අපේ gedara බවට පත් වෙනවා. ඒ නිසා මේ කරුණ හොඳට තේරුම් අරගෙන Tamanට යම් අවස්ථාවක වැටහුණා නම් එක්තරා අන්දමක පහසු බවක්, සැහැල්ලු බවක් කෙලස් අඩු බවක් පැවතුනා කියලා තේරුණා නම් අන්න ඒ ස්වභාවය වැඩි වැඩිය පවත්වා ගන්න උත්සාහවත් වෙන්න. වෙනස අවසාන ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් සිටින අතරතුර කය තුල ඇතිවන සංවේදනා වෙත සිත යොමු වේ. වරින් වර මතුවෙන ආස්වාස ප්‍රස්වාසයට අමතරව කයේ සිදුවන විදුලි කෙටීම්, හිරිවැටීම හා හිස තුල ඇතිවන හිරිවැටීම සිදුවේ. සමාධිය හා වීරිය සම්බරතාවයකින් පවතින බව දැනෙන අතර හිස තුල ඇතිවන හිරිවැටීම් යම් වින්දනයක්ද කය තුල ඇතිවන හමා යන ගතියක් අනෙකුත් චංචල ගතිත් අතර දැනෙන්නේ ශාන්ත සුවයකි. දින කිහිපයකට පෙර පොතක් කියවන අවස්ථාවකදී අකුරක් තවත් අකුරකට එකතුව කියවීමට පෙර සෑම අකුරක් තුලම විදුලියක් මෙන් කඩිරි දිස්විය. මේ ටික වේලාවක් පැවතියත් කියවීමට අපහසුයක් නොවිය. එමෙන්ම ඊට පසු දිනකදී විදුල දෙස බලා සිටිද්දී වැහි කුඩු වැහි කුඩු වැටෙන්නාක් මෙන් නොනැමැති පැවතුනි. එහෙත් වැස්ස නොතිබිනි. මෙසේ සිදුවීම ගැන ඔබ වහන්සේගෙන් ඉදිරියට යාමට කමටහක් බලාපොරොත්තු වෙමි. මෙම දින දෙක තුලදී භාවනාවේදී ඇතිවන එකඟකම තුල ඇතිවන ශාන්තියට අමතරව එම කාලය තුලම සතිය හොඳින් පවතී. ඒත් භාවනාව නිම කළ පසු භාවනා කාලයේ ගෙවූ අයුරු මතක් කළ විට කිසිම දෙයක් මතකයට එමට තරම් සිදුවීමක් නැති බවද වරාන් ඇතුළේ හිරිවැටීම් චංචල ගති ආදියට අමතරව දැනගනිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාගේද කියලා? අය පොඩ්ඩක් අන්න මයික් එක පොඩ්ඩක් දෙන්න. අර පැත්තේ ඉන්න කෙනෙක්. මෙහෙ මෙහෙ. ඔව්. දැන් කොච්චර කාලයක් විතර භාවනා කරනවද? අවුරුද්දක් කමාරක් විතර කරනවා. එතකොට ඒ කියන්නේ දැන් තව පොඩ්ඩක් ආයි විස්තර කරන්නකෝ ලැබෙනපු මෙහෙදි ලැබපු අත්දැකීම? භාවනාවට වාඩි වුණාම ගොඩාක් අර සමාධිය වීරිය අල්ල බදාගත්තා වගේ තදින් ඇඟ නිකන් ආස්වාදයක් එක්ක හිස හිසට වින්දනයක් එක්ක හිරි වැටීම් කම්පන චංචල වරින් වර දැනෙනවා. භාවනාවෙන් ඉවරුණෙන් පස්සේ අර චංචල කම්පන ටික මතකයි මොනවාද සිද්ධ වුනේ කියන අර නිකන් මම කිසිම අරමුණකින් තොරව ආසාදයක් ලැබපු සාන්ත සුවකින් හිටිය කියන එක තමයි දැනෙන්නේ. දැන් කම්පන චංචල ස්වභාවයක් දැනෙන්නේ කොහෙද? එකපාරට මාව ගැසිලා විසියලා යනවා හිරි වැටීම් කම්පන දැන් ආනාපාන සතියේද මූලික අරමුණ වශයෙන් තියාගෙන මූලික අරමුණ ආනාපාන සතිය. එතකොට ආනාපාන සතියේ හිත පවත්වන්න පුළුවන්ද? පුළුවන්. කොච්චර කාලයක් විතර ඉන්න පුළුවන්. ඒ කියන්නේ එක ළඟ තියෙන ආස්වාස ප්‍රස්වාස කීපයක කියන්නේ කීයක විතර අවධානය තියන් ඉන්න පුළුවන්ද? 10ක 15ක වගේ ඉන්න පුළුවන්. එහෙම නැතුව සමහර අවස්ථාවල කයට හිත එනවා. එනවා. හැබැයි හැබැයි පුළුවන් නම් තව දුරටත් ආනාපාන සතිය ඉන්න. ඒ කියන්නේ දැන් කයට හිත ගන්න පුළුවන්. අපිට ඕන වෙලාවක ආනාපාන සතියේ හිත පවත්වන්න නැතුව කයට හිත ගන්න පුළුවන්. වරදක් නැහැ. හැබැයි අපිට මේ සතිය තව තියුණු කරගන්න පුළුවන් මුල කර්මස්ථානයේ ඇසුරු කිරීම හරහා. දැන් හරියට නිකන් අර ටෝච් එකක් තියෙනකොට ටෝච් එකේ ආලෝක කදම්බේ විසිරලා තියෙනකොට අපිට ඒක එක තැනකට නාභිගත කළා එතන තියෙන්නේ මොකද්ද කියලා බොහොම සියුම්ව දැක ගන්න තියෙන හැකියාව අඩුයිනේ. දැන් අපි ආස්වාස ප්‍රස්වාස කියන අරමුණේ අරමුණ ඇසුරු කිරීම හරහා කරන්නේ අර හොඳට අර විසිරිච්ච ඒ ආලෝක කදම්බේ හොඳට නාභිගත කරනවා වගේ හොඳට සියුම් කරනවා. ඒ සියුම් කරගන්න අපි යෙදෙන්න ඕනේ ඒක. සම්හංශ සමහර වෙලාවකට ආනාපාන සතිය පොඩි ටික වේලාවකින්ම කයි මේ ගෙවිගෙන ගිහිල්ලා කයට යනවා. සමහර වෙලාවට විනාඩි 5 10 වගේ තියෙන අවස්ථා තියෙනවා සන්. ඔව් ඒ කියන්නේ මුලදී ඒ කියන්නේ භවනා කරද්දී මුලදී ආනාපාන සතියේම හිත තියන් ඉන්න උත්සාහ කරාද? එහෙම කරපු යෝගයක් තියෙනවද? තිබුණා සන්. තිබුණා. ඊට පස්සේ ඒක ඒක ඒක පහු කළා ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස හොඳට ඒ කියන්නේ වෙන් කරගන්නත් පුළුවන් වෙලා ඊළඟට ආස්වාස ප්‍රසවාසය වෙන් කරගන්න බැරි මට්ටමකුත් ආවා. එහෙමත් හරිද? එහෙමත් ආවා. හරි. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? සමහර අවස්ථාවල ටික වේලාවකින් ගෙවිලා කයට මේ ගෙවිලා හිත ගිහිල්ලා එහෙමම සාන්ත සුවයකින් තියෙනවා මේ එකපාරට එන හිරි වැටීම් කම්පන ඇරෙන්න නිකන් hama යන ගතියක් මොකුන් නොදෙනි සාන්ත ගතියක්ම තමයි තියෙන්නේ. හරි. දැන් ඔය ඔය ස්වභාවයේ ඉඳගෙන කයේ අපි හිතමු එක්තරා අන්දමකින් කොහේ හරි හිරි වැටීමක් මතුවෙනවා. නැත්නම් කම්පන වෙන ස්වභාවයක් මතුවෙනවා. ඒ ඒ තැනට අවධානය අපි තුමු දැන් කම්පන ස්වභාවයක් මතුවනාට ඒ කම්පන ස්වභාවයේ එක්තරා නිකන් කේන්ද්‍ර ස්වභාව කේන්ද්‍රයක් තියෙනවානේ. කියන්නේ කම්පනයක් තියෙනවා. ඒක හොඳට දැනෙන ප්‍රදේශයක් තියෙනවා එතන තමයි තීව්‍රතාවය වැඩි. අන්න එතෙන්ට අවධානය යොමු කරන්න. හොඳයි. එතෙන්ට අවධානය යොමු කළා ඒ ප්‍රදේශයේ මොකද වෙන්නේ කියලා හොඳට මධ්‍යස්ත හිතකින් බලන් ඉන්න. ආනාපාන සතියෙන් හදාගත්ත අවධානය, ඒ එකතු කරගත්ත සතිය අර චංචල වෙන ස්වභාවය ඇති වෙන තැනට යොමු කරගෙන ඒක බොහොම මධ්‍යස්ත හිතින් නිරීක්ෂණය කරන්න. එතකොට මේ මෙතන තේරෙනවා මේ මට පාලනයකින් තොරව මේක මේ සැලවීමක් තියෙනවා. දැන් එතකොට මුළු ලෝකෙම අමතක වෙලා මේ සෙලවීම බලන එක විතරයි කාර්යය තියෙන්නේ. වෙන මොකක්වත් හිතන්නේ ඊළඟට මේ සෙලවීම අපි අපේ අපේ කිසි පාලනයකින් තොරව ඒ සෙලවීම තිබිලා බොහොම සියුම් වශයෙන් ඒක ඇති වෙලා නැති වෙලා ඕක දුර වෙලා ගියා. දැන් මේක නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අර තමන් ඇස් දෙක අරගෙන ඉන්නකොටත් සමහරවිට අර දැන් පෙන්ලා තියෙන්නේ මේ වැහි බින්දු වැටෙනවා වගේ. ඒ ඒ පැත්ත එන්න පුළුවන්. මොකද දැන් Tamanට තේරෙනවා මේ හැම තැනම තියෙන මේ කම්පන චංචල ස්වභාවයක්. කය කයට හිත දාපු ගමන් මේක දැන් මේ බිඳි බිඳි යන ස්වභාවයක් තියෙනවා. සංහංශ භාවනාව නැතුව සතින් ඉන්නකොටත් අර දේ අවස්ථාවෙත් එහෙම වෙනවා. ඒක වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ යන පාර ඒ කියන්නේ ගාන්ට ගිහිල්ලා තියෙනවා. කිසි වරදක් නැහැ. ඉතින් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි අපි කියන්නේ සාමාන්‍ය අවස්ථාවේදී අපි තියනවා කියලා තමයි දේවල් අල්ලගන්නේ. නමුත් හොඳට සතිය දිනු කළා සමාධි මට්ටමකින් නිරීක්ෂණය කරනකොට මේවා මේ කැඩලා බිඳලා යන ස්වභාවය තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් ඒ ස්වභාවය හොඳට හිතට කාවා දෙන්න කාවා දෙන්න ඉතින් කල්පනා හිතටම තේරෙනවා මෙතන මේ කොහෙද මේ අල්ලන්නේ? කොහෙද මේ දැන් අපි සාමාන්‍යයෙන් මම කියලා අල්ලගන්නේ මේ ශරීරේනේ. මේ ශරීරේ දැන් හොඳට අවධානයෙන් යොමු කළා ඔය විපස්සනා පැත්තකට යනකොට ශරීරයේ මේ බලන බලන තැන කැඩි කැඩි යන්නේ. බලන බලන තැන චංචල ස්වභාවයක් තියෙන්නේ. ඒව ඔක්කොම බිදි බිදි යනවා. ඉතින් ඊළඟට පරයන්ගෙන් මිදිලා එළී ඉන්නකොටත් දැන් ඒ මතුවෙන්නේ ඕකමයි. දැන් එතකොට කොහෙද කොහෙ කියලාද අල්ලන්නේ දැන්? <laughs> නේද? දැන් හිතලා බලන්න දැන් දැන් පොඩ්ඩක් අර කියන්නේ සුතමේ ඥානයේ පැත්තත් එක්ක මේක ගලපන්න. ගලපුවාම Tamanට තේරෙනවා දැන් මෙතෙක් කාලයක් මේ ශරීරේ මම කියලා හිතන් හිටියා. දැන් හොඳට මේ භාවනා කරගෙන යනකොට තේරෙනවා මේ බලන බලන තැන කැඩි කැඩි යනවා. බලන බලන තැන වෙනස් වෙවි යනවා. ඊළඟට ඒක හොඳට දැන් පැතිරෙලා භාවනා නොකරන අවස්ථාවේදී නිකන් සතියෙන් බලන් ඉන්නකොටත් ඔක්කොම නිකන් වෙනස් වෙවි යනවා. ඉතින් ඒතකොට දැන් අල්ලන්න තැනක් නැහැ. ඉතින් හැබැයි මේකට මුකුත් බය වෙන්නේ නැතුව මේ මේක අතරේ තියෙන තරන්දමක ශාන්ත ස්වභාවයක්. ඒ ශාන්ත ස්වභාවය තමයි දැන් අපි පිහිට වෙන්නේ. අපි අපේ හිතේ පවත්වන්න ඕන gedara හිත දැන් හිතට ඉන්න තැනක් තියෙන්න ඕනේ. ඒ හිතට ඉන්න තැන තමයි ඔය ශාන්ත ස්වභාවය. එතන නෑ මුකුත් කම්පන චංචල ස්වභාවයක් මුකුත් නෑ. එතන තියෙන්නේ නිකන් ඒකාකාරී පැවැත්මක් තියෙන්නේ. ඒකාකාරී. ඒකාකාරී පැවැත්මක් විතරයි තියෙන්නේ එතන. ඉතින් මේ ඒකාකාරී පැවැත්මට බලන්න දැන් භාවනා නොකරන අවස්ථාවේදීත් අවශ්‍ය නම් ටක් ගාලා මේ ඒකාකාරී ස්වභාවයට එන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මෙතන නැහැ අර කම්පන චංචල හැබැයි කම්පන චංචල ස්වභාවයන් එළියේ තියෙනවා. ඕනනම් එතෙන්ට යන්නත් පුළුවන්. හැබැයි ඕනනම් මෙතෙන්ට එන්නත් පුළුවන්. ඒක උත්සාහ කරලා බලන්න. ෂණිකව මෙතෙන්ට එන්න පුළුවන්ද කියලා බලන්න. අනිත් වැඩ කරන අතරදිත් ෂණිකවම Tamanට උමනා නම් හිත නිකන් ගෙදරට ගත්තා වගේ. නිකන් අර කුරුල්ලෙක් මේ කූඩුවකට දාගත්තා වගේ. අපි කුරුල්ලට පොඩ්ඩක් පියාඹන්න ඉඩ දීලා ආපහු ගෙනල්ලා කූඩුවට දාගන්නවා. සමහර අවස්ථාවල පොඩ්ඩක් එනවා ඒක තමයි. බලන්න නිතරම Tamanට උමනා වුණ වෙලාවට ෂණිකවම Tamanට නිකන් කූඩුවට ගත්තා වගේ ටංගාලා හිත නිදහස් කරගන්නවා. හිත නිශ්චල කරගන්නවා. කියලා අර ශාන්ත ස්වභාවය තියෙනවා. ඒ ශාන්ත ස්වභාවය තමන්ගේ ගෙදර වගේ පවත්න්නයි තියෙන්නේ. හොඳයි සර්. හොඳයි. ඉවරයි නේද? හොඳයි. එහෙනම් අපිට අද තිබිච්ච ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න අවසానයි. තව කාට හරි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් විනාඩි කිහිපයක් ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දැනට ධර්ම සාකච්ඡාව સમાප්ත කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි පැයකුත් විනාඩි 5ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක ඉඳලා තියෙනවා. ඉතින් දැන් බොහොම හොඳට කාරණේ සිද්ධ වෙන බව තේරෙනවා. ඉතින් අනිත් අයත් ආරම්භක යෝගීනුත් දැන් ටික ටික පාරට වැටිගෙන එනවා. ඒ නිසා තමන් උත්සාහවත් වෙන්න මේ මේ දියුණු වෙච්ච පිරිසක් දැන් මෙතන ඉන්න බව අනිත් අයටත් තේරෙනවා. ඒ නිසා මේ මාර්ගය වැඩුවොත් වැඩෙන මාර්ගයක්. මේක මේ කාටවත් මේ අතීතයට විතරක් අයිති කාර්යයක් නෙමෙයි. මේක මේ වර්තමානයේදීත් අත්දකින්න පුළුවන් කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඉතින් අපි මේකේ යෙදුනා නම් අනිවාර්යෙන් අපිටත් යම් යම් හොඳ අත්දැකීම් ලබන්න පුළුවන්. ඒ සඳහා අවදටත් මේ ධර්මය කියන්නේ ප්‍රතිඵල සහිතයි. මේ ධර්මය අතීතයේ යල්පැනපු ධර්මයක් නෙමෙයි. ඒ කාරණේ තේරුම් අරගෙන උත්සාහයෙන් යුක්තව මේ ආරම්භක යෝගීනුත් තමන් ඉන්න මට්ටමේ ඒ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න උත්සාහත් වෙන්න. Tamanට සතිය පවත්වන්න පුළුවන් පියවර 10ක නම් ඒ පියවර 10 11 කරන්න උත්සාහත් වෙන්න. උඟාක් එහා ඉලක්ක තියාගන්නත් එපා. හිතේ සතුට ඇති කරගන්න. මමත් මේ භවයේ තුලදී යම්සි ප්‍රයෝජනවත් දෙයක් කරන්න දැන් පටන් අරගෙන තියෙනවා නේද? ආධ්‍යාත්මික දියුණුවක් සඳහා නැඹුරු වෙලා තියෙනවා නේද කියලා සතුටු වෙලා වැඩේ කරගෙන යන්නයි තියන්නේ. ඒ නිසා සියලු දෙනාටම මේ ලැබපු අවස්ථාව සති සමාධි ප්‍රඥාවන් දිනු කරගෙන නිවන් සුව සාක්ෂාත් කරගන්න හොඳ අවස්ථාවක් වේවා කියලා ධර්ම සාකච්ඡාව સમાપ્ત කරමින් අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.